වෙනවා. අපි දේවල් වලට මුහුණ දෙන්න පුරුදු වෙලා තියෙන්නම රුචි අරුචිකම් මත, එක්ක ඇබ්බැහි මත, එක්ක හැඟීම් මත. හැඟීම් කියලා කියන්නේ අවසානයේ අර රුචි අරුචිකම්ම තමයි. එක්කෝ හැඟීම් බරව රුචි අරුචිකම් වලට වහල් වෙලා දේවල් වලට මුහුණ දෙනවා. එහෙම නැත්නම් අපි ඇබ්බැහි මත දේවල් කරනවා. ওই විදිහට තමයි අපි දේවල් වලට ප්‍රතිචාර දක්වන්නට පුරුදු වෙලා තියෙන්නේ. නමුත් අපිට පුළුවන් නම් බුද්ධිමත්ව යම් ගැටලුවක් තියෙනවා නම් ඒක කොහොමද ගොඩනගන්නේ? ඒකට හේතුව මොකද්ද? කොහොමද ඒක වෙනස් කරන්නේ? ඒකට මොකද්ද මට කරන්න පුළුවන් කියන කාරණය ධෛර්ය සම්පන්නව අපිට ක්‍රියාත්මක කරන්නට පුළුවන් අපිට බොහෝ දේවල් වෙනස් කරන්නට පුළුවන්. වෙනස් කළ නොහැකි දෙයට අපිට මුහුණ දෙන්නට හිත ශක්තිමත් කරගන්නවා. ඒ කියන්නේ වෙනතොනේ දැන් බෞද්ධ ප්‍රතිපදාවේ පියවර තුනක් තියෙනවා. සබ්බපාප සකරණං කුසලස් උපසම්පදා සචිත්ත පරියෝදපන. පව්කම් වලින් වැළකීම, ඒ කියන්නේ දුර්වලකම් දුරු කර ගැනීම, කුසල් දියුණු කර ගැනීම කියන්නේ ಗುಣ දියුණු කර ගැනීම සචිත්ත පරියෝදපණං කියලා කියන්නේ ප්‍රඥාවෙන් ලෝක ධර්මතා අවබෝධ කරගෙන ඒවට ඔරොත්තු දෙන්නට සිත පුහුණු කිරීම. එතකොට ඒ ශක්තිය අපි තුල ගොඩනගා ගන්නට අවශ්‍යයි. නමුත් අද හුඟක් බෞද්ධයෝ පව්කම් වලින් වළකින්න උත්සාහ කරනවා, පින්කම් කරන්න උත්සාහ කරනවා. හැබැයි පැමිණෙන දේට ඔරොත්තු දෙන්න ලෝක ධර්මතාවයට ඔරොත්තු දෙන්න හිත පුහුණු කිරීම අද ගොඩක් දෙනෙකුගේ අඩුයි. දැන් මේක මෙහෙම කිව්වට තේරෙන්නේ නැත්නම් අපි සරලව ගත්තොත් මෙහෙම හිතන්නකෝ. දැන් අපි හැමෝම දන්නවා අපි කවුරුත් මැරෙනවා කියලා. අපි කවුරුත් ලෙඩ වෙනවා කියලා. මේක 아무තු කාරණයක් නෙවෙයිනේ. පුංචි කාලේ ඉඳලම අපි අහනවා, දකිනවා, ලෙඩ වෙන අය දකිනවා, මැරෙන අය දකිනවා, අපිත් ලෙඩ වෙනවා, අපිත් මැරෙනවා කියලා අපි දන්නවා. හැබැයි අපිට ලෙඩක් හැදුනහම අපි මරණයට ආසන්න වෙනකොට අපිට ඒකට ඔරොත්තු දී ගන්න බෑ. ඇයි ඒ? දැනගෙන තිබුණට ඒකට ඔරොත්තු දෙන්නට හිත හදාගෙන නැහැ. ඇයි හිත හදාගෙන නැත්තේ? ලෝක ධර්මතාවයන් තේරුම් අරගෙන නැහැ. ඒක මට විතරක් වෙන දෙයක් විදිහට මට පමණක්ම ආවේනික දෙයක් හැටියට වෙන් කරගෙන වියුක්තව හිතනවා. ඒක පොදු ධර්මතාවයක් හැටියට දකින්නේ නැහැ. ඒ නිසා අපි උත්සාහ කරන්නට ඕන මේක මට විතරක් නෙමෙයි ලෝකේ බොහෝ දෙනෙකුට වෙන දෙයක්. ඒ නිසා මේක ගැන කලබල වෙලා තේරුමක් නැහැ. ඒ විදිහට අපි සිතලා තේරුම් ගන්නට උත්සාහ කරනවා. අනිත් පැත්ත තමයි අපි දකින්නට ඕන අපිට දේවල් වලට ඔරොත්තු දී ගන්න බැරි වෙන්නේ මොකක් නිසාද? ඒ ශක්තිය මම සසරේ පුහුණු කරලා නැති නිසා. ඉතින් මේ ජීවිතේත් මම මේ හයිය හදාගත්තේ නැතිනම් මට බොළඳ දුර්වලයෙක් හැටියටමයි මැරිලා යන්නට සිද්ධ වෙන්නේ. ඒ නිසා මට පුළුවන් නම් මේ ජීවිතේ යම් ප්‍රමාණයකට ඔරොත්තු දී ගන්නට ශක්තිය හදාගන්නට ඒ ප්‍රමාණයට ශක්තිමත් මනසකින් ඊළඟ භවයේ මට උපදින්නට පුළුවන්. මෙහෙම තමයි පියවරෙන් පියවර අපි ශක්තිමත් එහෙම නැතිනම් අපි හැමදාමත් බොළඳ වෙලා, දුර්වල වෙලා, හැඟීම් වලට වහල් වෙලා, මානසික ආතතියෙන් හෙම්බත් වෙලා දුර්වලයෙක් හැටියටයි මිය යන්නේ. ඒ නිසා අපට දරා ගන්නට අපහසු යම් කාරණයක් මතුවෙනකොට අපි හිතන්නට ඕන, කල්පනා කරන්නට ඕන, ඇයි මට මේක දරා ගන්න බැරි? ඇයි මට මේකට ඔරොත්තු දී ගන්නට බැරි? පිනතුනේ එහෙම ඔරොත්තු දී ගන්නට බැරි වෙන්නේ සසර ගමනේ ඒ මට්ටමට අපේ හිත ශක්තිමත් කරගෙන නැති නිසා. ඒ නිසා අපිට සිද්ධ වෙන සිදුවීම නවත්තන්නට බැරි නම්, සිදුවීම වළක්වන්නට බැරි නම් අඩුම තරමින් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නටවත් අපි පුහුණු වෙන්නට ඕන. ඒ කියන්නේ වැඩ වැඩි වෙන එක නවත්තන්න බැරි නම් අඩුතරමින් ඒ එන දෙයට ඔරොත්තු දී ගන්නට මගේ මනස ශක්තිමත් කරගන්නට පුළුවන් නම් මගේ සිත වඩාත් පිරිපුන් පරිණත වුණු ශක්තිය වැඩුණු තත්වයකට පුහුණු වෙනවා එය සසර ගමනේ ලොකු භාග්යක්. පින්තුනේ මේ දැක්ම මේ චින්තනය අවදි කරගන්න අවදි කරගන්න අපට ජීවිතේ පැමිණෙන අභියෝග ක්‍රීඩාවක් වගේ මට්ටමටපත් කරගන්න අපේ ජීවිතයේ අපි ලැබපු අත්දැකීමක් තමයි එක්තරා කාලයක අපිත් හිතුවා මට ප්‍රශ්න එන්න එපා මට කරදර එන්න එපා එහෙම හිතන්න හිතන්න මනස හෙම්බත් වෙනවා එහෙම හිතන්න හිතන්න ප්‍රශ්නයක් එයිද කියලා හිතනකොටම දුක් විඳිනවා ලබන සතිය ලබන මාසේ ලබන අවුරුද්දේ ප්‍රශ්නයක් එයි කියලා හිතනකොට මේ අවුරුද්දේ අද ඉඳලම මම දුක් විඳිනවා මෙහෙම වෙනකොට පැය 24ෙම පීඩා විඳින එක්තරා කාලවකවානුවක් අපේ ජීවිතේ තිබුණා එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් හාමුදුරුවන්ට මොකද්ද එච්චර දුක් විඳින්න තියෙන ප්‍රශ්නේ? පින්නතුනේ අපි මුලින්ම සිහිපත් කළා අපිට තියෙන ප්‍රශ්න කියන්නේ ලෝකේ ප්‍රශ්න නෙමේ අපි ඒව ගැන හිතන විදිහ. අපි ඒවට ප්‍රතිචාර දක්වන විදිහ. ඒ වෙනුයි අපි හෙම්බත් එතකොට මේ தත්ත්වය ඇති වෙනකොට අපි ටික ටික පින්කම් කර කර ප්‍රාර්ථනා කළා එහෙම වෙන්න එපා කියලා. නමුත් එහෙම ප්‍රාර්ථනා කරන්න කරන්න පීඩාව, වෙහෙස වැඩි වෙන්න ගත්තා. අවසානයේ හෙම්බත් වෙනකොට අපි නැවත නැවත ධර්මානුකූලව මේ ගැන හිතන්නට ගත්තා කල්පනා කරන්නට ගත්තා එහෙම සිතනකොට අපිට දැනෙන්න ගත්තා ඇත්තටම අපේ ජීවිතේ අපි කැමති දේවලුත් වෙලා තියෙනවා අකමැති දේවලුත් වෙලා තියෙනවා හැබැයි කැමති දේවල් වෙනකොට සතුටු වෙලා තියෙනවා අකමැති දේවල් වෙනකොට දුක් වෙලා තියෙනවා ඒ එකක්වත් නිත්‍ය නැහැ කැමති දේවල් සිද්ධ වුණත් සති කීපයකින් ඒක අමතක වෙලා යටපත් වෙලා ගිහින් තියෙනවා. ඒ සතුට හැමදාම තිබිලා නැහැ. දුක ඇති වෙන අකමැති දේවල් සිද්ධ වුණත් ඒවා හැමදාම තිබිලා නැහැ. ඒවා ටික දවසකින් වෙනස් වෙලා ගිහින් තියෙනවා. හැමදාම අපි දුකින් ඉඳලා නැහැ. එවනම් මේ හැම දෙයක්ම රුචි අරුචි කියන මේ දෙපැත්තට අමුතුවෙන් වහල් වෙන්නට දෙයක් නැහැ. කැමති දේවල් සිද්ධ වුණත් අකමැති දේවල් සිද්ධ වුණත් ඒ දෙකම අතීතයට ගිහිල්ලා අපි වයස්ගත වෙලා මරණාසන්න වීම පමණයි සිද්ධ වෙලා තියෙන කියන කාරණේ දකිනකොට ලොකු සැහැල්ලුවක් සිතට ඇති වුණා. තවත් ඒ පිළිබඳව ගැඹුරට කල්පනා කරලා බලනකොට පින්නතුනේ අපේ ජීවිතයේ අපට කැමති දේවලුත් සිද්ධ වෙලා තියෙනවා. ඒ කැමති දේවල් සිද්ධ වෙනකොට අපි උද්දාමයටපත් වෙලා තියෙනවා. සතුටටපත් වෙලා තියෙනවා. හැඟීම් බර වෙලා තියෙනවා. අපේ මනසේ දියුණුවක් සංවර්ධනයක් ඇති වෙලා නැහැ. හැබැයි අපි අකමැති දේවල් සිද්ධ වෙච්ච අවස්ථාවල තමයි අපි අඬලා තියෙනවා වැළපිලා තියෙනවා දුක් වෙලා තියෙනවා කම්පාවටපත් වෙලා තියෙනවා කඩා වැටිලා තියෙනවා හැබැයි ඒක වෙනස් වෙන්නේ නැති වෙනකොට අපි ධෛර්යමත් වෙලා තියෙනවා මොකද්ද ප්‍රශ්නේ කියලා හොයන්න උත්සාහ කරලා තියෙනවා ඒකට හේතු මොනවද කියලා හොයන්න උත්සාහ කරලා තියෙනවා ඒක වෙනස් කරන්නේ කොහොමද කියලා අමාරුවෙන් හරි ඒවා සඳහා ක්‍රියාත්මක වෙලා තියෙනවා අවසානයේ අපි නොදැනුවත්වම දුක දුකට හේතුව ඒ නිදහස් වීම ඒ සඳහා මඟ කියන චතුරාර්ය සත්‍ය පුහුණු කරලා තියෙන්නේ අකමැතිම දේවල් සිද්ධ වෙච්ච අවස්ථාව. මේ කාරණේ හරියට වැටහුණාට පස්සේ මගේ ප්‍රාර්ථනාව මගේ අදහස සම්පූර්ණයෙන් මම වෙනස් කරගත්තා. ඒ කියන්නේ එතෙක් ප්‍රාර්ථනා කළේ ප්‍රශ්න ගැටලු පීඩා ඇති වෙන්නට එපා කියලා. නමුත් දැන් පැහැදිලිව පේනවා ඒ කැමති දේවල් වෙනකොට නෙමෙයි ජීවිතේ පෝෂණය වෙලා තියෙන්නේ ජීවිතයට පන්නරයක් ලැබිලා තියෙන්නේ ජීවිතය මනස ශක්තිමත් වෙලා තියෙන්නේ දැක්මක් අවදි වෙලා තියෙන්නේ අකමැති දේවල් සිද්ධ වෙනකොට එතෙන් පටන් අපි අදිෂ්ඨාන කරගත්තු දේ තමයි සිදුවෙන ඕනෑම දෙයක් සිදු හැබැයි ඒ එන தත්ත්වයට මුහුණ දෙන්නට අවශ්‍ය සිහිය ප්‍රඥාව වීරය මා තුල පවත්වා ගත යුතුයි අදටත් පින්නතුණු ප්‍රතඥන ස්වභාවය නිසා යම් යම් කරුණු පැමිණෙනකොට යම් කම්පනයක් ඇති වෙනවා. ඇලීම් ගැටීම් මතුවෙනවා. නමුත් එසැනින්ම අපට සිහිපත් වෙනවා මේ අවස්ථාවේදී මගේ මනස සැලෙන්නේ, කම්පණයටපත් වෙන්නේ, ඇලෙන්නේ ගැටෙන්නේ ඇයි? එසේ නොඇලී නොගැටී ඉන්න මට්ටමට මගේ මනස පුහුණු කරලා නැති නිසා. යම් ප්‍රමාණයකට පුහුණු කළාට මෙතනට ඔරොත්තු දෙන මට්ටමට මම තාම පුහුණු වෙලා නැහැ. එනිසයි මගේ මනස සැලෙන්නේ. එහෙමනම් මට මේ දේ වෙනස් කරන්නට බැරි වුණාට ලෝකෙ වෙනස් කරන්න බැරි වුණාට අඩුම තරමින් මේ අවස්ථාව මට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් නම් මගේ මේ මනසේ දුර්වලකම දුරු කරගන්න මේ එන දෙයට ඔරොත්තු දෙන්නට හිත පුහුණු කරන්න ඒක මට මෙලවටත් පරලවටත් මහත් වූ භාග්යක් වෙනවා කියලා දකිනකොට අර අභියෝගයම අපේ ජීවිතේ ලැබුණු ස්වර්ණමය අවස්ථාවක් හැටියට අපිට පෙනෙන්නට ගන්නවා එතකොට එන එන දෙයට හරියට ක්‍රීඩාවකදී තමන් පන්දුවට පහර දෙනවා නම් එයින් තමන්ගේ විකට් එක කැඩෙන්නේ නැති වෙන්න එහෙම නැත්නම් තමන් ක්‍රීඩාවෙන් ඉවත් නොවෙන්නට තමන් වග බලා ගන්නට උත්සාහවත් වෙනවා. එතකොට ඒක සතුටින් තමන් කරනවා. ක්‍රීඩාවක් කරේ. එන එන පන්දුවට තමන් පහර දෙනවා. තමන්ගේ වාරය තමන් ගිලිහෙන්නට ඉඩ දෙන්නේ නැහැ. එතකොට ඒ තුලින් තමන්ට සතුටකුත් ලැබෙනවා. තමන්ගේ කුසලතාවයකුත් වර්ධනය වෙනවා. අන්න ඒ වගේ අපිට පුළුවන්කම තියෙනවා ජීවිතයේ එන හැම අභියෝගයක්ම අපිට මානසික ආතතියකටපත් වෙන්නට ආවේගකාරී වෙන්නට හැඟීම්බර වෙන්නට මට ඕන විදිහටම දේවල් විය යුතුයි කියලා හිතලා හෙම්බත් වෙන්නට අපට අවස්ථාවක් කරගන්නටත් පුළුවන්. ඒ වගේම ලෝකේ කිසි දෙයක් මම කැමති විදිහට මට ඕන විදිහට නෙවෙයි සිද්ධ වෙන්නේ. අදාළ හේතු ප්‍රත්‍යයන්ට අනුවයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මට යමක් වෙනස් කරගන්න ඕන නම් ඒ හේතු වෙනස් කරන්න ඕනේ. මගේ මනසේ පීඩාව වෙනස් කරන්න නම් මම හිතන විදිහ වෙනස් කරන්න ඕනේ. ලෝකේ දේවල් වෙනස් කරන්න නම් ඒකට අදාළ හේතු වෙනස් කරන්න ඕනේ. මේ කාරණේ හරියට වටහා ගත්තාම දරුවාගේ වරද, බිරිඳගේ වරද, සැමියාගේ වරද පෙනෙනවා නම් ඒ වරද හදන්නට වෙනම ඒ තනත්තා තුල දුර්වලකම වෙනම සකසන්නට උදව් කරන්න ඕන කරුණා මෛත්‍රිය.